ඒ වගේම නිකන් කලකිරිච්ච ස්වභාවයක් සමාජයට අපේ හිතේ තිබුණා වෙන්න පුළුවන්. නමුත් අපි නිවැරදිව සතිමත් භාවය දියුණු කරනවා නම් ඒවා අපෙන් ටික ටික ඈත් වෙලා නැවුම් බවක් සුහදශීලී බවක් සතුට සහගත බවක් සොම්නස් සහගත බවක් මධ්‍යස්ථ සහගත බවක් අන්න අපේ හිතේ ඇති වෙන්න ඕනේ. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ කියනවා ශෝක පරිද්දවානම් සමතික්කමා. ශෝක කිරීම හදා වැළපීම්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 ඒ කොටසට තමයි කාටකින් මේ සම්පජඤ්ඤය සෑහෙන්න මේ අතුලත් වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා කනකොට බොනකොට ඒ ගැන සිහියෙන් ඒ කටයුත්තේ නියැලෙන්න කියලා. ඊළඟ ඇඳුම් අඳිනකොට පළඳිනකොට ඒ කටයුත්තේ සිහියෙන් යෙදෙන්න කියලා කියනවා. ඊළඟට හිටගෙන ඉන්නකොට යනකොට ඊළඟට සතපෙනකොට ඉඳගෙන ඉන්නකොට තවත් කෙනෙක් එක්ක කතා කරනකොට නිශ්ශබ්දව ඉන්නකොට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 එහෙමනම් තින් අසුද භාවනාව බොහෝ මේ නවසීවිතික භාවනාව වඩන්න අත්‍යවශ්‍ය නැහැ. මොකද ඒක දැනටමත් හරිම මධ්‍යස්ථවයි තියෙන්නේ. ආනාපාන සතියක් වඩන්න වෙනත් ධාතු මනසිකාරයක් වඩන්න නැත්නම් වෙනත් කුමක් හෝ භාවනාවක් වඩන්න ඒ යොමනා කරන පසුබිම අපේ හිතේ දැනටමත් පහළ වෙලා තියෙනවා නම් එහෙමනම් අවශ්‍යෝතික භාවනාවක් වගේ දෙයකට යන්න අත්‍යවශ්‍ය නැහැ. නමුත් අපි හිතමු අපේ හිතේ හොද්දටම රාගය උත්සන්න වෙලා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 එයත් එක්ක යම්කිසි සාමගිවිසුමකට එළඹෙන්න අපි කාටවත් හැකියාවක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා අජ්ජේව කිච්ඡං ආතප්පං කෝ ජඤ්ඤා මරණං සිවේ. මහිනෝ සංගරන්තේන මාරසේනෙන මච්චුණා. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා අජ්ජේව කිච්ඡං ආතප්පං. ඒ නිසා අද අදම මේ ආතාප වීරයෙන් යුක්තව කටයුතු කරන්න. කෝ ජඤ්ඤා මරණං සිවේ. හෙට මරණය වේ නොවේ කියලා කවුද දන්නේ? එහෙම කියන්න බෑ.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 කොයි හෝ මොහොතකදී මේ කය මිය යන බව මිය ගිහිල්ලා අර වගේ විවිධාකාර මට්ටම් වලටපත් වෙලා බොහොම දුර්වර්ණ වෙලා දුක්ඛිත මට්ටමකින් මේක අවසන් වෙන ආකාරය ගැන අපි ඒකාපකින් හිතලා බලමු. ඉතින් අන්නේ පැත්තත් උතර මේ කර්මස්ථානයේ හරහා දිනු වෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන්ම කාමච්ඡන්දේ නැත්නම් රාගය දුරු කරගන්න බොහෝ ශයෙන් උපකාර වෙනවා. ඒ වගේමයි අපේ හිතේ මාන්නය තියෙනවනම් ඒ මාන්නය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 ඉතින් අවස්ථානුකූලව අපේ හිතේ පහළ වෙච්ච රාගය දුරු කරගැනීමේ උපක්‍රමයක් වශයෙන් එහෙමත් නැත්නම් අපේ හිතේ පහළ වෙලා තියෙන මාන්නක්කාරකම දුරු කරගැනීම සඳහා එහෙමත් අපේ හිතේ මේ ආධ්‍යාත්මික දියුණුවකට තියෙන මන්දෝත්සාහය කල්දාන ගතිය ඒක අයින් කරලා ටිකක් මේ සඳහා උද්‍යෝගයක් ඇති කරගැනීම සඳහා මේ භාවනාව යොදා ගන්න පුළුවන්. ඒතර ඒ ඒ බඳු ආකල්පයක් අපේ හිතේ දියුණු වුණාට පස්සේ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 ලෝකයේ තියෙන කිසිවක් උපාදාන නොකර ග්‍රහණය කරන්නේ නැතිව දැඩිව අල්ලා ගන්න නැතිව හිත පවතිනවා. ඔන්න ඔය මට්ටම ඒක අතකින් එතකොට මේ භාවනාව හරහා කෙනෙකුට ලබා ගන්න පුළුවන් මේ භාවනාව වෙන්න කියලා කියන්න අමාරුයි මේ භාවනාව හරහා ඒ අපේ හිතේ උමනා කරන පසුබිම සකස් කරගෙන ඊට පස්සේ තව තව හිත කයට පැමිණීම හරහා කය පිළිබඳව සතිමත් වීම හරහා එක අතකින්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 කිසිවක් මත පිහිටන් නැතිව මේ සිත පවත්වන්නේ කොහොමද? කෙලසුන්ගෙන් තොරව මේ සිත පවත්වන්නේ කොහොමද? සරලව මේ සිත පවත්වන්නේ කොහොමද කියලා එහෙමනම් අන්න එයා ප්‍රතිපදාවක් අනුගමනය කරන්න පටන් ගන්නවා. සතිපට්ඨාන භාවනා ගාමිනීච පටිපදා කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. අන්නේ ආරෂ්ඨාංග මාර්ගයක් අන්න එයාට දැන් වඩන්න ටික ටික අවස්ථාව සැලසෙනවා.